අද දින මේ පින්වත් පිරිස ඊටාම් ශ්‍රද්ධාවෙන් අනන්ත ගුණැත්තා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ වාගේම උතුම් වූ ශ්‍රී සත් ධර්ම රත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ වාගේම උතුම් මහා සංඝ රත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා මේ කියන්නා වූ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණාශීර්වාද බල මහිමයන් හේතු කොටගෙන අප සෑම සියලු දෙනාටම තිබෙන්නා වූ සියලු ආකාර දුක් කරදර දෝසාන්ධකාර දුරු වේවා සියලු ආකාර වන්නා බාධක මාර්ග කපල පද්‍රා දුක් කරදර දෝසාන්ධකාර දුර වෙලා සියලු යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් යුතුව නිවන් සාක්ෂාත් කරගන්න හේතු ආසනා පහල කෙරිත්වාගෙන තුම අධිෂ්ඨාන තබාගෙන අපමණක් නොවේ අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම මනුසා මනුස්ස සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාස ඇතුළු අප්‍රමාණ ලෝකවාසී සියලු සත්ත්වයෝද මේ මහා පූජෝපහාරය තම තමන් විසින්ද තබාගෙන අතහිත දීගණමින් සිද්ධ කරන මහා වන්දනා මාන පූජා සත්කාරසේ සීකර ගනිත්වා ඒ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කර මහා සංඝරත්නේ මහා ගුණරුවෙන් නිර්මිතව වැඩසිඳිනවා සමාන ගෞරව සිතින් යුක්තව මේ මහා පූජෝපහාර සිද්ධ කර ගනිත්වා කියන මේ උතුම් අධිෂ්ඨානයෙන් යුක්තව මෙවන් උතුම් කටයුතු ආරම්භ කරන්න සෑම දිනම සාදුකාරයක් දෙන්න Thank you. අනත ගුණ බුදු රජිඳුනේ දැන උතුම් ගුණ කඳ පුදන්නේ අනත මහා ගුණ රුවේනි දෙතිසක් ගුණ රුවෙන් බඳ මවන්නේ අනත ගුණ දිව මන් මහා මුනි පියා වැඩි දෙස දකින්නේ අනත ගුණ බුදු පියාමවනෙමු සියලු සත සිත කෙරෙන්නේ දෙතිසක් ගුණ රුවෙන් සිරි බුදු බඳ මවමු අසු අනුලකුණු එබිලෙස බඳ දිදුලවමු දෙසියද සොළොත් සිරිපාසල කුණු නගමු සිරිපා ලකුණු මත බුදු ප්‍රිය කඳ මවමු සම්බුදු පිය රජුන් දිවමන් ලෙස මවලා සෑම මුනි පියවරුන් එම විලසින් මවලා පද බුදු මැදුරු ලෙස සැම පිරිසිදු කරලා වඩම මුහද මැදුරු බුදු මැදුරුම කරලා සුදු මහා නිලුම් මල් ආසන මවාගෙන දිවමන් මුනිවරුන් වැඩි ලෙස තිතාගෙන ඒ මල් අසුන් පුදනෙමු ගුණ නගා දැන මුනිවරු වැඩ හිඳිත් වයි අද සිතා දැන මහා සංඝ පෙළද සංවර රුවකින් මවමු සංවර ගුණ රුවෙන් හද වෙත වැඩමවමු මැව් සුදු නෙළුම් ආසන මල්ගෙන පුදමු මහා සංඝ පිළෙමිති වැඩමා හිඳුවවමු සම්බුදු ගුණ රුවෙන් මහා රත් කඳ නැගීලා සමසක් වලම සවනක් රැසකින් බබලා මෙම නද උතුම් බුදු රැස් කඳ සහ ඇදිලා සම සත විතට යාවා සවනට ගලලා අපමණ සියලු සම සත්වලකම ඉන්න දෙවි බඹ සමට නද පතුරමි මෙලෙසින්නේ මෙම නද අසා බුදු රැස් ගඟේ නහමින්න දෙවි බඹ එන්න තෙරුවන් ගුණ පුදවන්න අපමණ සියලු සෑම සක්වලකම ඉන්නා නොමිනිත් සැමට නද පතුරමි මෙලෙසින්නා මෙම නද අසා බුදු රැස් ගඟිනාමින්නා නොමිනිසෙන්න තෙරුවන් ගුණ පුදමින්නා අපමණ සියලු සැමසක් වලකම ඉන්න සැමලෝ සතට නද පතුරමි බෙලෙසින්නේ මෙම නද අසා බුදු රැස් ගඟේ නහමින්න සම සත එන්න තෙරුවන් ගුණ පුදමින්න සම්බුදු මහා ගුණ රැස් කඳකින් දැකලා වඳිනට පුදන්නට ගරු හිසකින් මෙකලා ජය සිරි බෝධි මහා මලුවක් දැක මවලා අප සැම සිටිමු ලෝ සත සමගින් මෙකලා බුදු ධම්මා සංඝ යන තෙරුවන් පුදමු සැම සත සමගිය නම දින්නට මග වඩමු නැමදුම් ගයක් සැම මුවගින් පිට කරමු මුනි රජ දහම් සංග පෙළ නැමදුම් කරමු සාදු සාදු සාදු අනන්ත ගුණත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කරගෙන මහා සංඝරත්නයේ මහා ගුණරුවෙන් නිර්මිතව වැඩ සිඳිනවා සමාන ගෞරව සිතින් යුක්තව ඒ තුන් ලෝකාග්‍රව සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ත්‍රිසත් ධර්ම රත්නයේට උතුම් වූ මහා සංඝරත්නයේ මාගේ මේ අග්‍රසීත මහා නමස්කාරයේ වේවා කියා පළමුව සිහි කරමින් මේ නමස්කාර පාඨය සත්ගායනා කරන්න සෑම දිනාම සාදුකාරයක් දෙන්න. හොඳයි කවුරුත් නමස්කාර පාඨය සත්ගායනා කරන්නට සාදුකාරයක් දෙන්න. සරණාගමනේ සිද්ධ කර ගැනීමට මේ සරණ වාක්‍ය සත්ගායනා කරන්ට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံပိဗုဒ္ဓံသရဏံဂัจฉามิဒုတိယံပိဓမ္မံသရဏံဂัจฉามิဒုတိယံပိသံဃံသရဏံဂัจฉามิ සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හීති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදුකාරයත් දෙන්න ශාසන දහම් තුලේ අද ගුණයෙන් පුදලා ශාසන දහම් මතු කර හද සනසවලා සාසන සුචාරිතෙන් සුචාරිතයට නැමිලා සාසන ගුණ වඩමු සුචාරිතගෙන නගලා සාදු සාදු සාදු සුචාරිත අධිෂ්ඨාන ඇති කරගන්නට මේකයි පද කියන්ට මම සතුන් නොමාරමි <coughs> සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමි බොරු බසින් මත් පැනින් වැලකෙමි සාදුකාරයන් සිසිලෙන් බුදු ගුණේ මතු කර ගන්නේ සිසිලති දම්පදයට සවනින්නේ යොමු කරගුණ සිසිලසට නැමින්නේ සිසිල් දහම් උදනෙමු මෙලෙසින්නේ කරුණාමිත් සිසිල් දිය කඳගෙන දුන්නේ සදාහම් අමාදම් රස පැන් කඳ දුන්නේ මුනිවරු මෙවන් මහා ගුණ දම් දිය දුන්නේ අසුරෙන් සතගේ හද දුක් ගිනි නිවි යන්නේ කරුණා අමාරත දම් කඳගෙන ඇදින සදහම් අමාරස පැන් කඳගෙන ඇදින මුනි රජින් දුන්ගේ සව් පෙළ ගරුවෙන් හැඳින පූජා කරමු අද රස පැන් මවවමින සෑම දින වෙතට තෙරුවන් සමවත වේවා සෑමගෙම දොහොත් සෑම තැන් පිරිසිදු වේවා සිතිල් ඇති රස ඇති මහා පැන් මැවි මැවි ආවා අපාමන පැන් බඳුන් විහිදී පිදී ආවා මුනි පිය මුල්ව මහා සංඝේ පෙළ වෙත පුදමු රස පැන් සිතිල් පැන් කඳ මව මව යවමු නොඅඩුවේ පිදේවයි මනසින් සිහි තබමු සාදුයේ නද දෙමින් මේ පෑන් කඳ පුදමු සාදු සාදු සාදු සිසිලති රසති මහා පෑන් අරගෙන පුදලා ගාතානද දෙවමු මේ ලෙසකින් සිතලා බුදු රජ සමග මහා සංඝ පෙළ වෙත දැකලා පූජා කරමු අද මිම ගාථා ගයලා සාදු සාදු සාදු සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන් හාතු මුත්තමං සුගන්ධං සීතලං කප්පං පතන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්හාතු මුත්තමං සුගන්ධං සීතලං කප්පං පතන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන් හාතු මුත්තමං සාදුකාරයත් සිසිල ඇති සස ඇති මහා පැන් කඳ පුදා ඇත මුනි පිය දහම් සංග පෙළ සිහි වෙලා ඇත අපමණ සිසිල් මහා පැන් කඳ පුදාගත මහා ගුණ සිසිල් මහා පින් කඳ ලබා ඇත හදවත් දාහ ගිනි සැම දුක් නිවේවා සිසිලෙන් සාමයෙන් හද නිවි සැදේවා නිවනේ අමා සිසිලස හිමි කෙරේවා අපටද ලෝ සතට මේ සිත ලැබේවා සාදු සාදු සාදු දිවමන් මුනිඳුන්ගේ මහා ගුණ කඳ හිතමු දිවමන් කලක කප් රුක් වැනි ගුණ දකිමු මුනි පිය සමග දිවමන් සංග පෙළ හිතමු දිවමන් ගුණ කඳට අද භෝජන පුදමු ආයුෂ වරුණ සැප බල නැන යයි කියන මේ පස කැටි කලා වන් භෝජන රැගෙන සමතින් පුදන ලෙස ගුණයෙන් සිත රැගෙන පූජා කරමු දිව මන් ගුණයට ඉතිනේ සම වෙත උතුම් තෙරුවන් සමවත වේවා හිතු පැතු සියලු මහා භෝජන මැවි ඒවා දොහොතම පිරිසිදුව දොහොතින් විහිදේවා නොවඩුව පිදුම් මුනි සංග පෙළ වෙත වේවා සාදු සාදු සාදු සමතින් පුදුව විලසම යලි සිහි කරමු දෝතම පිරිසිදුව යලි මේ ලෙස මවමු පළතුරු කැවිලි කිරි පැණියා දිය සිතමු උපනාමික වූ පූජා විලසද මවමු නොඅඩුව පිදේවයි අපමණගෙන මවලා විහිදමු මුනි රජින්දු මුල් කරගෙන හිතලා මහා සංඝ පෙළ වෙතද අඩු නැති ලෙස මවලා විහිදමු පුදමු අද මෙම ගාථා ගයලා සාදු සාදු සාදු පළමුව මෙසේ අගතන් භෝජන පුදමු අගතන් පිදුම් සිහි කර එලෙසම මවමු මුනි රජ මුල්ව මහා සංඝ පෙළ වෙත පුදමු පිදෙනට මෙවන් අගතැන් ගාතා ගයමු සාදු සාදු සාදු අධිවාසේතුනෝ භන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසීතුනෝ භන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසීතුනෝ භන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදුකාරය ඇති පළතුරු කැවිලි කිරි පැණි එලෙසම මැව්වේ උපනාමික වූ පූජා ලෙස විහිදෙව්වේ මුනිවරු මුල්ව සංග පෙළ පිදුමන් කිව්වේ ගාතාගෙන පුදමු මෙලෙසින් ගෙන ගැව්වේ සාදු සාදු සාදු අදිවාසේ තුනෝ භන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේ තුනෝ භන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේතු නොභන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං සාදුකාරයති භෝජන පිදුව පින් කඳ අපමණ වෙනවා ආයුෂ වරුණ සැප බල නැන මතු වෙනවා පිදු ලෙස පිදුන් ලැබුමට හේතුද වෙනවා සැමටම මෙවන් මහා ගුණ පස හිමි වෙනවා ආයුෂ වරුණ සැප බල නැන ගුණ වැඩිලා ශාසන දහම් මග පිළවෙත යොමු කෙරිලා සැමලෝ සතට නිවනට සැම මග හැදිලා නිවනම දකිත්වයි පතනෙමු ගුණ වඩලා සාදු සාදු සාදු දිවමන් මුනි රජින්දු සංගමින් සංගුණු මෙදා වැඩ හිටි ලෙස හිතමු මහා ගුණ කඳම බදා අපමණ මුක සුවඳ දම්පද දෙව්වේ සදා මුනි රජ මුක සුවඳ දකිනෙමු ගුණෙනි මෙදා ත්‍රිමුඛ සුවඳ ධම්පද ලොව වෙත දුන්නේ සංග පෙළ මුවග එම ධම්පද රැව් දෙන්නේ එම මුඛ සුවඳ හඬ ලොව වෙත සෙත දෙන්නේ මෙම මුඛ සුවඳ සිහි කරනෙමු ගුණ යෙන්නේ සම්බුදු රජින්දු මුල් කර සංග පෙළ දැකලා අපි ඇස පුදන ලෙස ගුණ මනසින් මවලා සුවඳ ඇති දැහත් පුදනෙමු අද ගුණ දැකලා මෙලෙසින් පුදමු අපාමන මනසින් මවලා සෑම වෙතට තෙරුවන් සමවත වේවා දෝතම පිරිසිදුව යහමග පිහිටාවා සුවඳ ඇති දැහැත් අපාමන මැවි මැවි ආවා මුනි රජ මුල්ව සංග පෙළවෙත පිද වේවා සාදු සාදු සාදු දොහොතට මව අපමණ වීදා පුදන මේ පින අපමණයි යහපත් ලෙස හැඳින බුදු රජින් දුන් සමග සංග පෙළ දැන හැඳින පූජා කරමු අද මේ ඉතින සම්බුදු රජිඳුන්ගේ ළඟ විලසින් දැකලා සමවත් ගුණ වඩමු සෑම මනසින් හිතලා සුවඳ ඇති දැත් අපාමන මව මව වඩලා විහිදා පුදමු දැන් සාදුයේ නද නගලා සාදු සාදු සාදු සුවඳ ඇති දැත් පිදු පින් අපාමන වන්නේ අපාමන සතට විහිදමු ගුණ සිතකින්නේ නොඅඩුව පිදුම් කළ පින් කඳ යවමින්නේ පත නෙමු සෑම සතට මේ සිත මෙලෙසින්නේ මුඛ රෝගයක් කිසිවෙකු වෙත නොවේවා අපමණ ගුණ කඳින් මුඛ හඬ නැගේවා සාමය සමාදානයයින් වැඩේවා සාමින් නිවන් ලෝ සැම සත දකීවා සාදු සාදු සාදු අපමණ ගුණ සිතින් මුනි රජ ළඟ ඉන්නේ මහා සංඝ පෙළද ළඟ විලසයි සිහිවන්නේ පිදු විලසටම සුවඳ ඇති මෙදහත් දුන්නි ගාථා හඬ නගමු දැන් පූජා දෙන්නේ සාදු සාදු සාදු නාග වල්ලි දලු පේතං චුන්න පූග සමායුතං තාම්බූලන් පතිගන්හාතු සතං පූජේමි දං ජිනෝ නාගවල්ලි දලුපේතං චුන්න පූග සමායුතං තාම්බූලන් පතිගන්හාතු සතං පූජේමි දං ජිනෝ නාගවල්ලි දලුපේතං චුන්න පූග සමායුතං තාම්බූලන් පතිගන්හාතු සතං පූජේමි දං ජිනෝ සාදුකාරය සම්බුදු දම්පද ඖෂධ වන්නේ හිතගත වෙත රෝගද දුරු වන්නේ බවලෙද කඳ සහ මුලිනි නැසෙන්නේ අමා නිවන් සුවයද හිමිවන්නේ සමදා ලෙඩ නැති ලෙස එම නිවනින සනසුබගෙන දෙති සත දුක හරිමින මෙම වන් ධම්මෞසද ලොවගෙන දෙන මුනිඳු දකිමු ඖසද දුන් ගුණ දැන සම්බුදු මුක ධම් හඬගෙන දුන්නේ ධම්මෞසද මෙහිමයි ලොව වන්නේ <coughs> සංඝ පෙළ එම ධම් ඖෂධ ගන්නේ සසට සතට දේවා ඉලෙසින්ගෙන එන්නේ මෙමවන් මහදම් ඖෂධ දුන්නේ බුදු පියවරු මුල් කර හිතමින්නේ එම ගුණ කඳ පුද නෙට බැතියෙන්න ඖෂධ මව නිමු සෑම මනසින්න සෑම වෙත තෙරුවන් සමවත වේවා සෑමගේ දෝත අද පිරිසිදු වේවා හිතු පැතු ඖෂධ දෝති මැවේවා අපමණ විහිදී මුනි දුපි දේවා සාදු සාදු සාදු එලෙසම අපමණ මැවි මැවි ආවා මහා සංඝ පෙළ අභියසසේ පෙනේවා නොඅඩුව පුදමි හිතමතු වේවා සාදු නදින් ඖෂධි නිපුදාවා සාදු සාදු සාදු මෙම වන් ඖෂධ පිදු පින් අපාමන සතර වසන තුරු දුක් ගිනි නොමදෙන අට අනුරෝගද නව අනුවක් වන ව්‍යාධි දුරුම වේවයි පතනෙමු දැන නිදුක් නිරෝගී ගුණමතු කරලා සියලුම භව දුක් රෝදුරු කෙරීලා නිවන ලැබේවයි සැමටම පතලා සාදු නදක් දෙමු මේ ලෙස හිතලා සාදු සාදු සාදු පෙරලෙස පිදුමන් දොහොතින් මවමු අඩු නැති ඖෂධ ගෙන විහිදවමු මුනිඳු මුල්ව මහා සංඝ පෙළ පුදමු පිදුවයි සිහි කර ගාථා ගයමු සාදු සාදු සාදු අධිවාසේ තුනෝ භන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්ති බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්ති බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදුකාරයත් දෙන්න සම්බුදු රජින්දු අරියට ගිහූ මග දුන්නේ ඒ ධම්මග නිසයි නිවනද හමුවන්නේ අපමණ ගුණ ඇති ඒ අරි මග ගෙනෙමින්නේ අට ධම්මහා කඳ සංග පෙළගෙන එන්නේ අරි අටැඟියු මගින් යහ මග වෙත එන්න අට මග නගන සංග පෙළ සිහි කරමින්න ඒ මග ලොවට බිහි කළ මුනි රජින් දුන්නා සිහි කර සිටිමු මහා ගුණ කඳ සිතමින්නා අටමග සිටින සංග පෙළලෝගෙන එන්නේ සංග පෙළ තමයි ලෝ සතසිත කරවන්නේ ඒ ගුණ කඳට අට පිරිකර මවමින්නේ පූජා කරමු බුදු පිය මුල් කරමින්නේ සමවිත උතුම් තෙරුවන් සමවත වේවා සමගිම දූත අද සම පිරිසිදු වේවා අට පිරිකර මැවි අපමණ විහිදේවා බුදු පිය මුල්ව සංග පෙළවෙත පිදියාවා සාදු සාදු සාදු නොවඩුව මෙසේ අට පිරිකරගෙන මවලා පූජා කළා සමතින් අඩු නැත කියලා මේ පින් කුසල් කඳ අපමණ බව දැකලා සතටද අප සැමට සිත ගන්නෙමු මෙකලා සතරෙහි වසන තුරු යහමග මතු වේවා අරි අටාංගි වූ මගින් නිවනට පැමිණේවා පවතින සියලු සෑම බාධක දුරු වේවා නිවනේ අමාසුව සෑම සතටම වේවා සාදු සාදු සාදු මුනි රජ මුල්ව මහා සංඝ පෙළ සිහි කරමු පෙර ලෙස දොහොතේ අට පිරි කරගෙන මවමු නොඅඩුව පිදේවයි සමතින් විහිදවමු සාදුය නද දෙවා මෙම ගාථා ගයමු සාදු සාදු සාදු අදිවාසේතු නොබන්ති අට පරිකාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්ති අට පරිකාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේ තුනෝ බන්ති අට පරිකාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං සාදුකාරය දෙන්න මෙතුවක් නොපිදු සෑම දේවල් ගෙන මවමු නොවඩුව සියල්ලෙන් පිරිපූජා හදමු මව මව පුදන්නට මනසින් ගෙන මවමු සම ගුණ හිතින් සමවත් ගුණයට ඇදෙමු තෙරුවන් ගුණති සමවත සම වෙත වේවා සමගෙම දොහොත අද පිරිසිදු ලෙස වේවා තෙල් මල් සඳුන් සුණු පහනද ගෙන ඒවා අපමණ මැවි මැවි මුනි රජ වෙත යාවා කොඩිසේ සත් වියන් වට තිරගෙන මවමු චීවර පින්ඩ පාතද සෙනසුන් මවමු එලෙසම ගිලන් පස සිව්පස ගෙන මවමු නොවඩුව මුල්වගෙන මුනි රජ වෙත යවමු නොවඩුව මහා සංඝ පෙළවෙත මැවීවා විහිදී නොවඩු ලෙස සමතින් පිදේවා මුනි රජ මුල්ව පිදුවයි හිත සැදේවා සාදුය නද දෙමින් ගාතා ගයවා සාදු සාදු සාදු අධිවාසේ තුනෝ භන්ති සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේතු නොභන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොභන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදුකාරයක් දෙන්න නොඅඩුව සියලු දේ බුදු රජ ළඟ පුදලා මහා සංඝ පෙළ වෙතද අඩු නැති ලෙස පුදලා ලැබු පින් කුසල් කඳ අපමණ බව හිතලා සෑම යහපත පතමු නිවනද මුල් කරලා සෑම අය වෙතට සෑම බාධක හැරීවා සාමින් සමාදානින් මග වැඩීවා දුක්ගිනි නොමැති සැනසුම් ගුණ සැදේවා අපටද සැම සතට නිවනම ලැබේවා සාදු සාදු සාදු අපමණ සසරේ සිට එන මෙම භවය තුල වරදක් පමාවක් විද එම සසරේ කළ එම තැන් ගොදුරුණ සැම සත සිහිම කළ ගුණයෙන් පුදම්මු දෙමු සිත අද මේ බඳු කල අපගෙන් වැරදි පවුමින් මතු නොවේවා කළ සැම පවුවලට වන්දිද ගෙවේවා ගෝචර සැම සතට මේ සිත ලැබේවා වන්දිද ගෙවි අප නිදහස ලබාවා අපගෙන් අවැඩ වූ සෑම සත සිහි කරලා එලෙසම මෙවන් බුදු සසුනද මුල් කරලා